අනිත්තාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පත්තිත්වා නිරුද්ධන්ති තේ සංූප සමෝතුකෝති අද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව নিরතුරුවම වික්ෂුන් වහන්සේලාට සිහි කරන්නට සූත්‍ර දේශනාවක් දේශනා කරලා තියෙනවා ඒක අපි කවුරුත් දන්නවා දස ධම්ම සූත්‍රය. දස ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ নিরතුරුවම මේ මරණය සිහි කරන්නට ඕන. මරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බියජනක දෙයක්. එහෙමනම් මේ මරණය සිහි කරන්න කියලා කිව්වේ දැන් අපේ වෛද්‍ය ක්‍රමයක් තියෙනවානේ විසට විස දීලා ඒ රෝගේ සමනය කරනවා. අන්න ඒ වගේ තමයි මරණය සිහි කරලා මරණයට තියෙන බිය නැති කරගන්නට පුළුවන්. එහෙමනම් මේක කාටත් පොදු ධර්මතාවයක්. මේ බණ කියන මමත් මේ බණ අහන ඔබත් අපි කවුරුත් කවදා හරි කොතන හරි කොහොම හරි මරණයටපත් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ මරණය පිළිබඳව ශ්‍රවණය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම අප්‍රමාදයේ ඇතිවන්නට මරණ සති භාවනාව තරම් උතුම් භාවනාවක් නැහැ. ඊළඟට ප්‍රේයන්ගෙන් වෙන්වීම මහ දුකක්. ඒ දුක නැති කර ගන්නටත් මරණ සතිය බොහෝ වැදගත්. ඊළඟට පින්නතුනි ජීවිත ආශාව දුරු කරගන්නට මරණ සති භාවනාව බොහෝම වටිනවා. ඊළඟට රැස් කිරීම වෙනුවට අස් කිරීම පුරුදු කරගන්නට මරණ සති භාවනාව ඉවහල් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට. දැන් පින්නතුලා දන්නවා මේ බුද්ධ ශාසනයේ තියෙන අග්‍රගණ්‍යම කුසලයේ තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන කෙනෙකුට මරණ සතිය වැඩි වීම බොහෝම වැදගත්. ඒ අනිත්‍ය සංඥාව වැඩුණා කියලා කියන්නේ අනත්ත් සංඥාවත් සම්පූර්ණ වෙනවා. අනාත්ම සංඥාව තේරුම් ගන්නට අනිත්‍ය සංඥාව නිපුරුදු කරන්න ඕනේ. එහෙමනම් පින්නතුනි සසර ගමන ගෙවන් කරන්නට නිවා කෙලස් කිනි නිවන්නට මරණ සති භාවනාව බොහෝම වැදගත් භාවනාවක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ගින්ජිකා වසත කියන ගඩොලෙන් කරපු ආරාමේ වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා අට නමක් භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා මහණෙනි මොකක්ද ඔය කරන භාවනාව? එක භික්ෂුන් වහන්සේ නමක් කිව්වා භාගතුන් වහන්සේ අපි මරණ සතිය වඩනවා. කොහොමද මේ නම මරණ සතිය වඩන්නේ? ඒ ස්වාමීන් වහන්සේ කිව්වා භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ එක දවසක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති. කියන්නේ දවාලකුත් රැයකුත් කියන්නේ එක දවසක්. එක දවසයි මගේ අපේක්ෂාව. එතනින් එහාට මම මොකොත් හිතන්නේ නැහැ. තථාගත ධර්මය මෙනෙහි කරමින් එක දවසක් ජීවත් වෙන්න ලැබේවා නැත්නම් ඒකයි මගේ ප්‍රාර්ථනාව. ඊට එහා මගේ ලොකු ප්‍රාර්ථනා නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ඊළඟ ස්වාමීන් වහන්සේගෙන් අහුවාම උන්වහන්සේ වදාලා භාගතුන් වහන්සේ මම මරණ සතිය වදන්නේ එක වරුවක් එක වරුවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ. ඊට එහා මගේ බලාපොරොත්තුවක් නැහැ. තුන්වෙනි හාමුදුරන් ඇහුවා මේ නම කොහොමද වඩන්නේ? උන්වහන්සේ වදාළ භාග්‍යතුන් වහන්සේ එක පින්ඩ පාතයක් වඩින කාලේ මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මගේ තියෙන්නේ. ඊට එහා මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ විදිහට ස්වාමීන් වහන්සේලා හය නමක් ගෙන්න ඇහුවා. අහලා මහා කාරුණිකයන් වහන්සේ හත්වෙනි ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ නම කොහොමද වඩන්නේ? උන්වහන්සේ වදාරන භාගතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්නේ කටට ගත්ත බත් පිළ උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි මට තියෙන්නේ. අටවෙනි ස්වාමීන් වහන්සේගෙමුත් අහනවා. උන්වහන්සේ වදාරන භාග්‍යතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි මට තියෙන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර පන්ති කාමරයක ඉන්න ගුරුවරයෙක් වගේ මේ ස්වාමීන් වහන්සේලාට දැන් මේ මරණ සතිය වැඩිම පිළිබඳව උන්වහන්සේලාගේ මරණ සතියෙහි වටිනාකම පිළිබඳව නැත්නම් ඒ ගුණාත්මක භාවය පිළිබඳව මේ ස්වාමීන් වහන්සේලාට ලකුණ දුන්නා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අට නමගෙන් හය නමක්ම මරණ සතිය වැඩිමෙන් අසමත්. සමත් උනේ දෙනමයි. ඒ කවුද? කටට ගත්ත බත්තිද උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණය වෙයි කියලා හිතපු නම උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියලා හිතපු නමක් විතරයි කුසම සමන්. එහෙමනම් පින්නතුනේ මරණ සතිය වැඩි වීමෙන් අපි කොච්චර අසමත්ද කියලා හිතලා බලන්න. අපි සාමාන්‍යයෙන් කොච්චර වයෝ වෘද්ධ වුණත් කියන්නේ අනේ දැන් අපේ කාලය ඉවරයි. ඕන්නම් අපි තව අවුරුදු 10ක් 12ක් ඉඳි. එහෙම තමයි වයෝ වෘද්ධය පවා කියන්නේ. ඒ කියන්නේ අපි මරණ සතියෙන් අසමත් නැතමත්. එහෙමනම් අපි මරණ සතිය වඩන්න ඕන කොහොමද? උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් අපේ මරණය වෙයි කියන සංඥාවයි තියෙන්න ඕන. ඇත්තටම පින්නතර මේකෙකින් අර ආනාපාන සතියට සම්බන්ධයි. දැන් අපි ගන්න හුස්ම රැල්ල අපි අස්මිමානෙන් තොරව ගැනීමනේ ඒක මෙනෙහි කිරීමනේ අපේ ඉලක්කය කරා යන්න උපකාර වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන විතුන් වහන්සේ තමයි තාම ශ්‍රේෂ්ඨ. ඊළඟට ශ්‍රේෂ්ඨ වන්නේ අර කටට ගත්ත බත් පිළ උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන භික්ෂුව. එහෙමනම් පින්නතුනේ මේ මරණ සතිය වැඩිම ඉතාම වැදගත් කියන එක අපිට පුන පුනාම කියන්න කියන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අනුව අපේ පැරණි මිනිස්සු මේ මරණ සතිය හොඳට වඩලා තියෙනවා. දැන් මෙතන ඉන්න පැරණි අම්මලා තාත්තලා වුණත් දන්නවා. ගොඩාක් ඉස්සර අවුරුදු 20කට 30කට විතර ඉස්සර අපේ පින්නතුනේ මේ ලංකාවේ අපේ ගම් පළාත්වල නම් අපි දැකලා තියෙනවා. මලගයක් වුණාම සතිපට්ඨාන සූත්‍රය කියනවා. ගමේ ඉන්න උපාසක මහතුරු දෙන්නේ දෙපැත්තේ අර මුත ශරීරයේ දෙපැත්තේ මෙට්ට දෙකක් දාගෙන සතිපට්ඨාන සූත්‍රය කියනවා. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ මලගෙවල් වල කියන එකක් කියලා හිතන්න එපා. සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ කෙලින්ම නිවනම ඉලක්ක කරලා දේශනා කරපු සූත්‍ර දේශනාවක්. ඇයි මේ සතිපට්ඨාන සූත්‍රය අපේ පැරණෝ මලගෙවල් වල කියන්නේ? මේක පින්නතුනේ කර්මස්ථානයක් තියෙනවනේ අර මේ මృత ශරීරය ක්‍රමානුකූලව අර උඩුමාතික විනීලක විපුබ්බක විචිද්දක මේ ආදි වශයෙන් මේ මృత ශරීරයේ ඉඳමිලා නිල් වෙලා තරව දෝජස් බහැලා මේක යන විදිය විනාශ වෙන විදිය තියෙනවා අසුබ භාවනා 10ක් මේ අසුබ භාවනා 10ම සඳහන් වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. එතකොට පින්නතුනේ මලගෙවල් වල සතිපට්ඨාන සූත්‍රයේ කියනවා කියලා කියන්නේ ඇත්තටම අපේ මලගමට අපි යෑමක්. දැන් බලන්න අපි නොයේ දෙනාගේ මලගමට මලගෙවල් වලට ගියාට අපේ මලගමට අපට යන්න පුළුවන්ද? මේ කිසිම කෙනෙකුට තමන්ගේ මලගමට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සතිපට්ඨාන සූත්‍රයේ පැරණි මිනිස්සු කියන්නේ තමන්ගේ මලගමට තමන් යෑමක්. දැන් බලන්න ඔය සූත්‍ර දේශනාවේ තියෙන උපසංහරති කියලා වචනයක්. ඊළඟට තියෙනවා ඒවං ධම්මෝ ඒවං භාවි කියලා වචන. දැන් අර මුත ශරීරයේ ළඟට ළඟ සතිපට්ඨානය කියනවා කියන්නේ උපසංහරති. අරක සංසන්දනය කරනවා නේද? අපේ කයටයි අර මුත ශරීරයටයි. එවන් භාවි මේ தත්ත්වේ මේකට විච්ච දේව තමයි මේකට වෙන්නේ. එවන් ධම්මෝ මේ ධර්මතාවයමයි මේකට වෙන්නේ. එතකොට දැන් බලන්න අපි මලකෙවල් වල ගිහිල්ලා මුත ශරීරයේ දිහා බලාගෙන ටිකක් වෙලා ඉනව නේද? එතකොට අපි සිහි කරන්න ඕනේ මොකද්ද? අනේ මටත් කවදා හරි මේ தത്വෙටපත් වෙන්න සිද්ධ වෙනවාමයි. ඉතින් පැරණි කාලේ පින්නතුනේ මුත ශරීරයක් දැකලා ඒ தത്വේ තේරුම් ගන්න පහසුයි. හැබැයි වර්තමාන සමාජයේ ඒක තේරුම් ගන්න අපහසු වෙලා තියන්නේ ඇයි? තේරුම් ගන්න අපහසු වෙලා තියන්නේ මృత ශරීරයේ පුදුම විදිහට ඔව් පුදුම විදියට සරසවනවා. ඒ හොඳම ඇඳුම අඳිනවා. ජීවිතේ පළවෙනි වතාවට සමහරු මේකප් එක එදාට දාන්නේ. ඊළඟට පින්නතුනි ලස්සන මල් වලින් මේක සරසවනවා. සමහරු බල්බ් දානවා. සමහර අය පින්නතුනි මේක දිහා බලන අපටත් ඇවිල්ලා කියනවා අනේ හාමුදුරුවනේ අහවල් මලගෙදර ගියා. දැක්කම පුදුම හිතෙනවා hina වෙලා ඉන්නවා වගේ. බලන්න අනිත්‍ය දකින්න ඕන තැන අපි දකින්නේ මොකද්ද? නিত্য. නමුත් අපේ පැරැන්න කොහොමද දැක්කේ? ඒවං ධම්මෝ ඒවං භාවි මේකට විච්ච දෙයමයි මේකට වෙන්නේ. එහෙමනම් පින්නතුනේ අන්න බලන්න තමන්ගේ මලගමට තමන් යෑමක් තමයි කාගේ හරි මලගෙදරකට ගිහිල්ලා මේ යථාර්ථය දකින්න එක. ඉතින් එහෙමනම් මේ මරණ සති භාවනාව පිළිබඳව දැන් මරණය ගැන මෙතන ඉන්න කාටවත් අමුතුවෙන් බන කියන්න ඕනේ අපට නැත්තේ මොකද්ද? මරණ සතිය. මරණය පිළිබඳව සිහිය තමයි අපට නැත්තේ මරණා මරණානුස්මෘතිය අපි පුරුදු කළා නැහැ. පින්නතුනේ අද ඉඳලා අදිස්ථාන කරගන්න ඉතාම ප්‍රබල භාවනාවක් තමයි නිවනටම යන්න පුළුවන් භාවනාවක් තමයි මරණ සති භාවනාව. පුදුම විදිහට අප්‍රමාදයක් ඇති වෙනවා. දැන් බලන්න මරණය ගැන සිහි කරන කෙනාට පින්නතුණි 아무තු රැස් කිරීමකට හිත යොමු වෙන්නේ නැහැ. එයා කොහොම හරි දකිනවා මේ සියලු දේවල් අනිත්‍ය වෙලා යන දේවල්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට වදාළේ මරණ සතිය নিরතුරුවම සිහි කරන්න කියලා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේක ජීවිතයක උපදින අරක කියලා ශාස්ත්‍රවරයෙක් වෙලා. උන්වහන්සේගේ නම අරක. දැන් ශාස්ත්‍රුන් වහන්සේලා ගැන ගොඩාක් සඳහන් වෙන්නේ. ඉතින් ජාතක පාළියේ තියෙන අරක කියලා ශාස්ත්‍රවරයෙක්. තාපසේ මේ අපේ බෝසතාණන් වහන්සේ. මේ අරක ශාස්ත්‍රවරයා තමන්ගේ ශිෂ්‍යයන්ට හැමදාම අනුශාසනාවක් කරනවා. උදේටත් කරනවා ඒ වගේම හවසටත් කරනවා. මොකද්ද මේ අනුශාසනාව? අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිඩක් වගේ කියන අනුශාසනාව. ඉතින් හිතන්නකෝ දැන් ඔය අරක ශාස්ත්‍රවරයා හිටපු කාලේ මිනිස්සුන්ට ආවිෂ තිබුණ අවුරුදු 60000ක්. ඒතර මෙයා තපස්දම් පුරලා තියෙන අවුරුදු 40000ක්. ඉතින් මේ අවුරුදු 40000 පුරාවටම තමන්ගේ ශිෂ්‍යෝ උදේට වඳින්න ආපුවම කියන්නේ ඕක. ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිඳක් වගේ. ඊළඟට රාත්‍රී වඳින්න ආපුවම එහෙම කියනවා. ඉතින් මේ අවවාදයේ මත පිළිටලා ඒ ශිෂ්‍යයෝ සියලු දෙනා පංච අභිඥා අට සමාපatti උපදවලා තියෙනවා. ඉතින් ඒ අරක ශාස්ත්‍රවරයාම තමයි ඉතින් පසු කාලීනව පාරමී පුර ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අනන්ත මාහිමියන් වහන්සේට වදාහරන ආනන්ද මම මේ අරක තාපසයා වෙලා ඉන්නකොට මගේ එකම අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපදක් වගේ කියන අනුශාසනාව. මේ අනුශාසනාව අහලා මගේ ශිෂ්‍ය ඔක්කොම පංචාභිඥා අර්ථ සමාපatti ඉපදෙවුවා. ඉතින් ආනන්ද එදාට වඩා අදටයි මේක වටින්නේ. අද මිනිස්සුන්ට අවුරුදු 100ක්වත් ආල්ස නැහැ. එතකොට බලන්න අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපිදක් වගේ කියන අනුශාසනාව කරලා තියෙනවා. එහෙමනම් අවුරුදු 100ක කාලේ උන්වහන්සේ අනද මාහිමියන් වහන්සේ මුල් කරගෙන පුදුම ගණනය කිරීමක් වදාරනවා. ඇත්තටම මේක මේ බුද්ධ වචනේ බලන්න බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කොච්චර සරලව මිනිස්සුන්ගේ ඔළුව වලට වදින විදිහට මේක කියලා දීලා තිනවද කියලා බලන්න. මේක මේ මම හදාගත් එකක් පසු කාලින එකක් නෙවෙයි මේ බුද්ධ වචනයමයි. උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි අවුරුදු 100ක් ආයුෂය තු ඉපදුනොත් ඒ තැනත්තාට ඍතු කීයක් හම්බෙනවද කියලා ඇහුවා. දැන් අවුරුදු 100ක් ආයුෂ ඇතුව ඉපදුනොත් ඍතු කීයක් හම්බ වෙනවද? වර්ෂයකට ඍතු තියෙනවා තුනක්. හේමන්ත, ගිම්හාන, වර්ෂාන්. ඒතර අවුරුදු 100ක්ම හිටියොත් ඍතු කීයද? 300යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා අවුරුදු 100ක්ම ආවිසය ඇතුව ඉපදුනොත් මාස කීයක් හම්බ වෙනවද? මාස කීයද? 1200යි. දැන් අවුරුදු 100ක්ම නැති නිසා මාස ඉතින් 1000ක් විතර තමයි උපරිම. එතකොට බලන්න දැන් මෙතනින් අපේ අම්මලා අපි හැමෝම පින්නතුනේ අපි ජීවත් වෙච්ච කාලේ මාස ගාන දැන් හදලා බැලුවොත් කොහොම තියෙන්නේ? අපි සෑහෙන මාස ගානක් දැන් ගෙවලා ඉවරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණනි අවුරුදු 100ක්ම ආයුෂ ඇතුව ඉපදුනොත් දවස් කීයක් ජීවත් වෙනවද? දවස් කීයක් ජීවත් වෙනවද? 36500යි. 6500 කපන්න වෙනවා දැන් 100ක් හම්බෙන්නේ නැති නිසා. එතකොට බලන්න දවස් 30යි උපරිම. එතකොට දැන් අද මේ අම්මලා කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. මරණය කියන එක කාටත් පොදුයි. අද ගෙවල් වලට ගිහිල්ලා බලන්න තමන්ගේ වයස හදලා දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද කියලා. එතකොට තමයි අපට තරු පේන්නේ. ඒක තව දවස් කීයද අපට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒකෙත් පින්නතුනි විවස්ථාවක් පැනවීමක් නීතියක් නැහෙනි. මේ දවස් 10ම ජීවත් වෙනවා කියලා නේද? එහෙමනම් අපි කොච්චර අප්‍රමාදී වෙන්නට ඕනද? හැබැයි ඉතින් මේ පින්නතර බොහොම වාසනාවන්තයි. අද උදේ ඉඳලා මේ ඉතින් භාවනාවෙහි යෙදෙනවා. ඉතින් පිළිවෙත් සම්පූර්ණ කරනවා. ඉතින් මෙහෙම ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ අත්ව බොහොම වාසනාවන්තයි. ඒ වාසනාව තව තවත් දිනු තියුණු කරගන්නට ඕන. ඒ සඳහා මරණ සති භාවනාව හොඳට විවහල් කර උපයෝගී කරගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා වික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි අවුරුදු 100ක් ආයුෂ ඇතුව ඉපදුනොත් කෑම වේල් දෙකක් කෑවොත් බත් වේල් දෙකක් කෑවොත් ඒ තැනත්තා අවුරුදු 100ක්ම ජීවත් වුනොත් බත් වේල් කීයක් කනවද කියලා ඇහුවා. පින්නතුනි බුද්ධ වචනයේම තියෙනවා 72000ක් 73000ක් විතර කයි. බත් වේල්. ඒකෙමුත් පුංචිම කාලේ බත් කන්න බෑනේ. ඒ වයින් කරන්නක් තියෙනවා මේකේ. අඩු වැඩි කරන්න තියෙනවා. ඒතර පුංචි කාලේ බත් කන්න නැති නිසා එතන අයින් වෙනවා ටිකක්. වයසට ගියහම බත් කන්නත් බැරි වෙනවද නේද? ඒතර ඒ ටිකත් අයින් වෙනවා. ලෙඩ වුණහම බත් කන්නත් බෑ. එතකොටත් අයින් වෙනවා. ඕනම කෙනෙකුට ඉතින් කෑම නැතුව නොකනවත්තාක් තියෙනවා. ඊළඟට ඉතින් ওই තරහා මරහා වෙලා කේන්ති අරගෙන කන්න නැති අවස්ථාවක් තියෙනවනේ. එහෙම බලපුවාම පින්නතුනේ කෑම වේල් 30 40000ක්වත් අපි කන්න නැතුව ඇති. බලන්න අපේ ජීවිතේ කොච්චර කෙටිද කියලා. එහෙමනම් මේ කාරණා හොඳට හිතට අරගෙන අපි කටයුතු කරන්නට ඕන ජීවිතයේ කියන එක අස්තීරම එකක් කියන එක හොඳට වටහා ගන්නට ඕන. ඊළඟට පින්නතුන තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවත් ඇත්තටම වටිනවා මේ මරණ සති පුරුදු කර ගන්නට. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආජාන්‍ය අස්වැයන් වෙනව හතර දෙනෙක්. මේ ආජාන්‍ය අස්වැයන් හතර දෙනා එක අස්සේ තාම හොඳට පුහුණු වෙච්ච කෙනෙක්. මේ අශ්වයා බලා ගන්න ඒ රතාචාර්ය නැත්නම් අශ්වයා බලා ගන්න කෙනා මේ අශ්වයාට ඒ කෙවිත උස්සනකොටම ඒ අශ්වයා දන්නවා දැන් මට මේ ගහන්න යන්නේ මම වැඩේ කරන්න ඕනේ කියලා ඒ අශ්වයා වැඩේ කරනවා. ගුටි කන්න අර කෝටුව උස්සනවා විතරයි. ඒ පළවෙනි අශ්වයා. දෙවෙනි අශ්වයා එහෙම නෙවෙයි. ඌට කෝටුව ඉස්සුවාට උතුවන්නේ නැහැ. ඌට කරන්න ඕනේ කෝටු අරගෙන ටිකක් අර හැමේ නිකන් ලොම්බල ගාවන්න ඕනේ. ඒක සත්තු බලා ගන්න මිනිස්සු එහෙම කරනවා නේද? ඒ ඇත්තු බලා ගන්න අය ඔය සමහර වෙලාවට ඒ සතාට ගහන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් මේ කෝටුව තියනවා කියලා දැනුම් දෙනවා. අන්න ඒ වගේ දෙවැනි අස්වැයාට ලොම්වල ටිකක් කෝටුව අමද්දන්න ඕනේ. එතකොට තමයි යා වැඩේ කරන්නේ. තුන්වෙනි අස්වැයාට එහෙම හරියන්නේ නැහැ. තුන්වෙනි අස්වැයාට නම් ඉතින් ගහන්න වෙනවා. ඌ ගුටි කෑවට පස්සේ තමයි වැඩේ කරන්නේ. හතරවෙනි අස්වැයාට එහෙම හරියන්නේත් නැහැ. නිලයක් බලලා රෙද්දෙන්නම තැනකට ගහන්න ඕනේ. හිරිවැටෙන්න ගහන්න ඕනේ. එතකොට තමයි එයා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ඒ වගේ පුජ්‍යලොත් හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි පුජ්‍යලයාට අහවල් ගමේ, අහවල් නගරේ, අහවල් තැන යම්කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි මරණයටපත් වෙලා කියලා උන්න ආරංචිය ලැබෙනකොටම මෙයා කල්පනා කරනවා යකෝ මාත් මැරෙනවානේ මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඒත් කෙනා මැරුණා නම් මාත් මරණයටපත් වෙනවා. මට විමුක්තිය හදාගන්න ඕන කියලා උන ධර්ම මාර්ගයේ නියැලෙනවා. ඒ අර පළවෙනි අස්සයා වගේ. දෙවෙනි කෙනාට එහෙම හරියන්නේ නැහැ නේ ලොම්බල ගෑවෙන්න දෙපේ. අන්න ඒ වගේ තමයි දෙවෙනි පුජ්‍යලයාට කෙනෙක් මැරිලා ඉන්නවා කිව්වට හරියන්නේ නැහැ. එයාට ඇස් දෙකෙන් දකින්න ඕන. ඇස් දෙකෙන් දකිනකොට එයා දන්නවා එයාට තේරෙනවා අනේ මාත් කවදා හරි මෙහෙම පෙට්ටියක මටත් ඉන්න වෙනවනේ. කියලා එයා කල්පනා කළා මොකද කරන්නේ? ඉක්මනට මේ අප්‍රමාදී මාර්ගය තෝරා ගන්නවා. දැන් බලන්න එහෙමනම් අපි කොච්චර මලකවල් වල ගිහිල්ලා තියෙනවද මේ ජීවිතේ. නමුත් අපි තාම ඒ අප්‍රමාදයේ පූර්ණ අප්‍රමාදයට අපි යොමු වෙලා තියෙනවද කියලා තම තමන් තමයි දැනගන්න ඕන. ඒතර තුන්වෙනි පුජ්‍යලයා එහෙම දැක්කට හරියන්නේ නැහැ. තුන්වෙනි පුජ්‍යලයාට පින්න තුනේ තමන්ගේම කෙනෙකුට වෙන්න ඕනේ. අර පහරක් වදිනවා වගේ. දැන් තමන්ගේ අම්මට වුණාම තමන්ගේ දරුවෙකුට වුණාම දැන් බලන්න සමහර අම්මලා ඒ මිය පරලෝකේ තමන්ගේ පුතාට පින් දෙනවා නේ ස්වාමීන් වහන්සේ මගේ පුතා නිසා තමයි අද මම මේ ධර්ම මාර්ගයට යොමු වුනේ කියලා කියනවා. අර බලන්න මිනිස්සුන්ට වදින්නේ තමන්ගෙම කෙනෙකුට වුණාම. ඒක හරියට අර තුන්වෙනි අක්ෂයා වගේ. තුන්වෙනි අක්ෂයාට පහරක් වැදුනම තමයි එයා වැඩේ කරන්නේ. හැබැයි එහෙම තේරෙන්නේ නැති අයත් ඉන්නවා. හතරවෙනි අක්ෂයාට අර ඇට කටුවකටම හිරි වැටෙන්නම ගහන්න ඕන වගේ හතරවෙනි පුජ්‍යලයාට තමන්ගේ ළඟම කෙනෙකුට උනත් ගාණක් නැහැ. හතරවෙනි පුජ්‍යලයාට තමන්ටම වෙන්න ඕන. දැන් එහෙමත් තියෙනවනේ. දැන් බලන්න සමහර වෙලාවට පිළිකාවක් ඇදිලා මාරාන්තික රෝගයක් වැළඳිලා ඔන්න මරුණා මෙන්න මරුණා කියලා දැන් සමහරු එළව ගිහින් මෙළ වෙනවා. එහෙම මිනිස්සු කියනවනේ. එහෙම මිනිස්සු කල්පනා කරනවා නේ මට හොඳටම තේරුණා ජීවිතය කියන්නේ මොකන්ද කියලා. දැන් නම් මට තනසිල්ලක් හදා ගන්න ඕනේ බත්සකා ඉඳලා වැඩක් නැහැ. මම විමුක්තිය හදා ගන්න ඕන කියලා ඔන්න ධර්ම මාර්ගයට යොමු වෙනවා. ඒ අර හතරවෙනි පුජ්‍යලයා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ හතර ගණයටම අයිති වෙන්නේ නැති තවත් සිව්පාවෙක් ඉන්නවා කියලා. මේ හතර ගණයටම අයිති වෙන්නේ නැති සිව්පාවා තමයි කවුද? දැන් බලන්න මේ මේ පුජ්‍යලෝ ගත්තහම තමන්ටම වෙලත් තමන්ට මේ වගේ මාරාන්තික රෝගයක් වැළඳිලත් තමන්ටම තේරෙන්නේ නැහැ ඒක සනීප වුණාට පස්සේ අමතක වෙලා යනවා. එහෙම මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉස්සර ගොඩාක් ඉස්සර මේ ස්ථානෙට ආව මහත්තයෙක්ගේ තාත්තා කෙනෙක් එහෙම පිළිකාවක් හැදුනා. ඉතින් ඒ පුතා බොහොම ශ්‍රද්ධාවන්තයි. පුතා අපට කිව්ව පිරිත් කියන්න එන්න කියලා. ඉතින් අපි පිරිත් කියන්න ගියා. ඉතින් මේ තාත්තා අපිව අල්ලගෙන අඬනවා. ඉතින් මේ පිළිකාව ඉතින් මෙයා බය වෙලා හොඳටම. අර කොණ්ඩෙත් ඔක්කොම ගිහිල්ලා ඉතින් කොහොම හරි පසු කාලෙම මේ මහත්තයා සුව වුණා මේ තාත්තා. ඉතින් පුතා මොකද කරේ දානයකට තාත්තවත් එක් කරගෙන මේ ස්ථානයට ආවා. ඉතින් කොණ්ඩෙත් ඇවිල්ලා පුංචි මිනිබිරියකුත් වඩාගෙන අර තාත්තා ඉන්නවා. ඉතින් මම අර දැක්කම මට සතුටක් ඇති වුණා. ඉතින් මේ බොහොම අසාධ්‍ය මට්ටමේ හිටපු කෙනෙක් නේ. මම ළඟට ගිහිල්ලා එහෙම දැන් කොහොමද බෙහෙත් එහෙම ගන්නවද? එකපාර මේ තාත්තා මූණ ටිකක් පුලුටු කරගෙන මේ ලෙඩ ගැන අහන්න එපා. දැන් ඒවා ඉවරයි. කියලා මට කිව්වා. එතකොට බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම අය ගැලෙන සූපාවෙක් ඉන්නවා. මේක බුද්ධ වචනේ මං කියන එකක් නෙවෙයි. උන්වහන්සේ වදාලා මහණෙනි තමන්ටම වෙලාවත් තමන්ට තේරෙන්නේ නැත්නම් එයා ගැලෙන්නේ බూరు ගණයක කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ එතකොට දැන් බලන්න මේ සමාධිය ගත්තාම බూరు ගණේට වැටෙන. දැන් බూరు වාට ඥානෙ නෑනේ නේද? ටිකක් මොලේ අඩුයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ටම වෙලක් තමන්ට තේරෙන්නේ නැත්නම් ඒ අය ගැනෙන්නේ කොහේ කාටද? බూరు ගණේට. එහෙමනම් මේ විදිහට පින්නතුනේ නොයේක් දේශනා මේ මරණ සතිය වැඩිමෙහි වටිනාකම බුදුරජාණන් වහන්සේ පහදා දීලා තියෙනවා. එතකොට අපි විශේෂයෙන්ම හිතට ගන්නට ඕන මේ මරණයේදී ඇත්තටම බියක් ඇති වුණොත් ඕනම කෙනෙකුට මේ මරණයේදී බියක් ඇති වුණොත් බිය කියලා කියන්නේ ද්වේෂය. ද්වේෂ සිතකින් පින්නතුනේ අපිට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා සතුටින් මැරෙන්න අපි ඉගෙන ගන්නට ඕන. සතුටින් මැරෙන විදිය මේ පින්නතුල්ලාට මම මේ ස්ථානයේදී ඕනතරම් ධර්ම දේශනා කරලා තියෙනවා. නමුත් මේ දේශනාවට මේ මරණය ගැන නිසා මම මේ ටිකක් පින්නතුලට මතක් කරන්නම්. සන්තෝෂයෙන් මැරෙන්න නම් පින්නතුනේ පළවෙනි කාරණය තමයි අපි වැඩවලින් ටිකක් අයින් වෙන්නට ඕන. දැන් මේ පින්නතුල බලයි ඒක මාර වැඩක්. අපි කොහොමද වැඩ වලින් අයින් වෙන්නේ? අපිට කොච්චර වැඩ තියෙනවද? නමුත් මෙතන කියන්නේ ජීවිතය සැලැස්මකට අනුව ගෙන යන්න ඕන. දැන් බලන්න මේ දවස් 30000ක් සැලසුම් කරගන්න බැරි නම් වැඩක් නැහැ දවස් 30000 සැලසුම් කරගන්න බැරි නම් ඇත්තට වැඩක් නැහැ. එහෙමනම් ඥානවන්ත පුජ්‍යලයා මේ දවස් 30000 පින්නතන හොඳට සැලසුම් කරගන්න. මේ දවස් 30000 කියන්නේ ඉතින් ඇත්තටම උපරිමේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වැඩ වලින් අයින් වෙන්න කියලා කියන්නේ දැන් අපට ලැබෙනවා විශ්‍රාම කාලයක්. ඒ විශ්‍රාම කාලය ඒ විශ්‍රාමයේ විඳින්න ඕන. දැන් බලන්න දැන් මෙතන කියන්නේ මෝන හොදන්න එපා ගෙවල් අතුරා ගන්න එපා, ඇඳුම් හොද ගන්න එපා, කෑම පිස ගන්න එපා කියලා නෙවෙයි. මෙතන කියන්නේ ව්‍යාපෘති. ප්‍රොජෙක්ට් වලින් අපි අයින් වෙන්න ඕනේ විශ්‍රාම කාලේ. විශ්‍රාම කාලේ තමයි අද ගොඩාක් අය වැඩ පටන් ගන්න. ඉතින් ඒක පින්නතුනේ වයසට ගිහිල්ලා කෙනෙක් ඔය එක එක ප්‍රොජෙක්ට් කරනවා නම් කියන්නේ ගෙවල් හදනවා, තාප්ප බඳිනවා, වතු ගොඩ කරනවා, ඉතින් මේ වගේ වැඩ ගොඩාක් ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සෙකුට සතුටෙන් මැරෙන්න බෑ කියනවා. දැන් බලන්න වයෝවෘද්ධ තාත්තා කෙනෙක් ගයක් හදනවා නම් ඒ තාත්තා හිතනවනේ අනේ මම මැරෙන්න කලින් මේක හදලා ඉවරුන් නැත්තම් මට සන්තෝෂයෙන් මැරෙන්න හම්බෙන්නේ නැහැ කියලා හිතනව නේද? ඉතින් ස්වාමීන් වහන්සේ නමක් වුණත් එහෙමයි. ස්වාමීන් වහන්සේ නමක් වුණත් දැන් වැඩවලට මැද්දැහි වෙලා වයසට යනකම්ම වැඩ කර කර හිටියොත් උන්වහන්සේට සන්තෝෂෙන් අපවත් වෙන්න බෑ. එහෙමනම් පින්නතුනේ සතුටින් අපවත් වෙන්න නම් සතුටින් මැරෙන්න නම් අපි වැඩවලින් අයින් වෙන්න ඕන. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව ගත්තාම ඇත්තටම යන්ත්‍රයක් වගේනේ. මේ ශරීර කූඩුව යන්ත්‍රයක් වගේ. වාහනයක එන්ජිමක් වගේ. ඒතර මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න නම් යන්ත්‍රය නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕනේ. දුවන කාර් එකක එන්ජිම පරීක්ෂා කරන්න බෑනේ. එන්ජිම පරීක්ෂා කරන්න නම් කාර් එක නතර කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ ජීවිත යාත්‍රාවේ යථාර්ථය දකින්න ඕන නම් මේක නවත්තන්න ඕන. ඒ නිසා පින්නතුනේ දැන් මේ පින්වත් බහුතරයක් මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් සැදෑ සමේ ජීවිතය ගත කරන්නේ එහෙනම් පුළුවන් තරම් වගකීම් වලින් අයින් වෙන්නට ඕන. වගකීම් වලින් අයින් වෙලා ඇඟට නොදැනී ඒ තමන්ගේ වගකීම් එක එක්කිනාට සුදුසු දරුවන්ට පවරන්න ඕන. පවරලා පුළුවන් තරම් නිදහස් වෙන්න ඕන. නිදහස් වුණාට පස්සේ මැරෙන්න හරි ලේසි. එහෙම නැතුව වගකීම් ඔක්කොම දරාගෙන ඉන්න කෙනෙකුට සන්තෝෂෙන් මැරෙන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට පින්නතන දෙවැනි එක තමයි සතුටෙන් මැරෙන්න බස්සාරාමේ අඩු කරගන්න ඕන. මොකද්ද බස්සාරාමේ? දැන් මේ ස්ථානේ නම් ඕක තියෙන හරියට නේද? මොකද්ද බස්සාරාමේ? කතාව. පින්නතනේ බලන්න දැන් අපි මේවා නිකන් සැහැල්ලුවට ගත්තට නිතරම කච කචේට පුරුදු වෙච්ච මිනිස්සයාට සතුටින් නැරෙන්න බෑ කියනවා. එහෙමනම් මේක හොඳට හිතට ගන්න ඕන අපි දැන් මේ ජීවිතේ පුරාම කොච්චර කතා කරාද නේද? ඒ කතා කරපු දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් වෙලා තින්නේ කොච්චර ටිකයිද? එහෙමනම් අවශ්‍ය දේ පමණක් කතා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද කතාවට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට සතුටින් මැරෙන්න බෑ කියනවා. සන්තෝෂෙන් මැරෙන්න බෑ. එහෙමනම් ඒ පිළිබඳව ඉතින් අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ හැම වෙලෙම අපි සිහිපත් කරන දෙයක්. එහෙමනම් මේ කතාවෙන් අනිවාර්යෙන් අපි මේ කතාව අඩු කරගන්න ඕනේ. ඇත්තට මේක ඇබ්බැහියක්. දැන් කුඩු බොන මිනිහට අපි බයිනවා කුඩු කාර්යය මේකට ඇබ්බැහි වෙලා කියලා. මත්තර බොන මිනිහට අපි බයිනවා මේ වේබද්දා මේකට ඇබ්බැහි වෙලා කියලා. ඇත්තටම මට නම් හිතෙන්නේ කතාවත් එහෙමයි. කතාවත් පින්නතුනේ පුදුම ඇබ්බැහියක්. අර කුඩු බොන වගේ වැඩක් තමයි කතාව. කතාවට ඇබ්බැහි වුණාට පස්සේ පාර යන මිනිස්සෙක් හරි භාවනා කරන මිනිස්සෙක් හරි බනහන මිනිස්සෙක් හරි අල්ලගෙන කතා කරන්න තමයි බලන්නේ. ඉතින් ඒක ඇබ්බැහියක්. ඒක අතකින් අපි අනුකම්පා කරන්නත් ඕන. එහෙමනම් මෙන්න මේ කතාව අඩු කරගන්න ඕනේ සතුටෙන් මැරෙන්න නම්. ඊළඟට පින්නතුනේ මේ සන්තෝෂයෙන් මැරෙන්න ඊළඟ එක තමයි නිද්ධාරාමය. නිින්ද අඩු කරගන්න ඕනේ. දැන් මෙතන කියන්නේ නිදා ගන්න එපා කියලා එහෙම නෙවෙයි. දැන් සමහර මිනිස්සු ඉන්න උදේටත් නිදි, දවල්ටත් නිදි, රාත්‍රීටත් නිදි ඇඳේමයි නිදි කුඹු නැත්තම් මර අර නිතරම නිදාගන්න පිඹුරෝ වගේ. අන්න ඒ විදිහට ජීවත් වෙන මිනිසුන් ඉන්නවා. ඉතින් බලන්න සමහර හිතන්නේ නෑනේ මේ නිදාගන්න එක අපිට නරකක් වෙනවා කියලා. එහෙමනම් පින්නතුනේ මරණය හොඳින් වෙන්න වෙන්න නම් නිନ୍ଦ පාලනය කරගන්න ඕන. ඊළඟට ඝනසංගනිකාරාමෝ හෝති. මොකද්ද ඝනසංගනිකාරී කියලා කියන්නේ? ඝන සංගණිකාවේ කියන්නේ අර රැළට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත. දැන් අපිට එහෙමත් තියෙනව නේද? දැන් මේ සිල් ගත්තත් සමහර වෙලාවට තමන්ගේ යාළුවෝ එහෙම එකතු කරගෙන පිරිවරාගෙන එහෙම ඉන්න කැමතියි. පින්නතුනේ ඇත්තටම අපි පුරුදු වෙන්න ඕනේ මේ දහස් ගාණක් හිටියත් Tamange හිතත් එක්ක හොදකලා වෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ අමුතු විදිහට රඟපාන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. පුළුවන් තරම් හොදකලා වෙන්න පුරුදු වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා නිවන් දකින්නට අංක එකට පුරුදු කරගන්න ඕන එකක් තමයි හොදකලාව. දැන් බලන්න කෙනෙකුට නිවන් දකින්න නම් පැවිදි ජීවිතයේ බොහොම හරියට මහානකමක් කරනවා නම් පැවිදි ජීවිතයේ බොහොම හොඳ කෙටි මාර්ගයක් නැත්නම් හොඳ තැනක් නිවන් දකින්න. නිවන අපේක්ෂා කරගෙන ඉන්න කෙනෙකුට. ඉතින් ඉස්සර පින්නතුනේ පැරණි අටුවාවල තියෙනවා මහාන වෙන්න යනවටක් කියන්නේ විවේක ගන්න යනවා කියලා. ඒ කියන්නේ මහානකමේ පළවෙනි දේ තමයි විවේකේ හදාගන්න එක. ඉතින් අද කාලේ ස්වාමීන් වහන්සේලාට විවේකේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ විවේකේ හදාගන්න. විවේකයක්වත් නැත්නම් ඉතින් මේ මහානකම ඇති වැඩේ මොකක්ද? එහෙමනම් හැම කෙනෙක්ම විවේකේ හදාගන්න ඕන. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය. ඊළඟට ආනාපාන සතිය සම්බන්ධව දේශනා කරපු සූත්‍ර දේශනා තියෙනවානේ මජ්ක්‍ධිම නිකායේ. මේ හැම සූත්‍රයකම මම හොඳට දැකලා තියෙනවා නිවන ඉලක්ක කරලම දේශනා කරපු දේශනාවල පූර්වක්‍ෘතියක් තියෙනවා. මොකක්ද මේ පූර්වක්‍ෘතිය? අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝ වා ශුන්‍යාකාරගතෝ වා ඒ සූත්‍රවල කියනවා මේ හුස්ම රැල්ල පිළිබඳව හොඳට භාවනා කරන්න ඕන නම් එක්ක කැලේකට යන්න. විවේකී. එක්ක ගහක් මුලකට යන්න. විවේකී. එහෙම නැත්නම් ශුන්‍යාගාරයක් විවේක පරිසරයක් හොයාගන්න. විවේකය. එතකොට බලන්න පින්නතුනේ මේක හරියට මේ විවේකයේ හොඳටම හදාගන්න ඕන. ඉතින් බොහෝ දෙනෙක් හිතන්නේ තනියෙන් ඉන්න වෙනක කර්මයක් කියලා. ඇත්තටම පින්නතුනි තනියෙන් ඉන්න ලැබෙනවා කියලා කියන්නේ ලොකු වාසනාවක්. සතුටෙන් මැරෙන්න, සන්තෝෂයෙන් මැරෙන්න ඒක ලොකු උපකාරයක්. දැන් බලන්න අපි තැඹිලිවල්ල පිරිවරා තැඹිලිවල්ල වගේ අපේ ඥාති මිහිත මිත්‍රාදීන් දුවා දරුවෝ පිරිවරාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙම එහෙම පිරිවරාගෙන ඉන්න ඉඳලා එකපාරම මැරෙන්න වුණොත් තනි වෙන්න වුණොත් බයක් ඇති වෙන්නේ නැද්ද? බයක් ඇති වෙනවා. දෙකපාරම නිදකට දැම්මා වගේ තනි වෙනකොට බයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එහෙමනම් පින්නතුනේ දැම්ම ඉඳලා අපි හොඳ කලාව පුරුදු වෙන්න ඕන. මොකද අපි තනියෙන් මේ ලෝකෙට ආවේ අපි තනියෙන්ම තමයි මේ ලෝකෙන් යන්නේ. ඉතින් කියන්න නම් කට්ටිය ඉන්නවා අපි එකටම යමු කියලා. හැබැයි එහෙම යන කෙනෙක් නැහැ. තනියෙන් ආව තනියෙන් යනවා. ඉතින් එහෙමනම් මේකට පින්නතුනේ හොඳ කලාව හොඳට පුරුදු කරගන්න ඕන. දැන් තනියෙන් ඉන්න ගමන් ගෙදර ටිකක් තනියෙන් සක්මන් කරනවා. වත්තක් තියෙන වත්තට ගිහිල්ලා පොඩ්ඩක් සබහදහම විඳිනවා. පොතක් පතක් තනියෙන් බලනවා. මේක අවශ්‍යයි පින්නතුනේ නිවන් දකින්න. මේ හොඳ කලාව අත්‍යවශ්‍යයි. ඊළඟට සතුටෙන් මැරෙන්නට සංසග්ගාරාමෝ සංසග්ගාරාමය කියලා කියන්නේ මේ සංසර්ග වලින් අයින් වෙන්න ඕන. සංසර්ග තියෙනවා පහක්. මොනවද ඒ සංසර්ග අපි කියා දීලා තියෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. මෙන්න මේ සංසර්ග වලින් අයින් වෙන්න ඕන. දැන් දස්සන සංසර්ග කියන්නේ මොකද්ද? දකින්න තියෙන නිකන් ඇල්ම. දැන් අපි ආදරය කරන අපි කැමති අපට ආස්වාද ජනක දේවල් දකින්න ආසයිනේ නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් මම මෙතන කියන්නේ ආස කරන දේවල් දකින්න එපා කියන එක නෙවෙයි. පින්නතුනේ මේකේ තියෙන අනතුරයි පෙන්වන්නේ. දැන් බලන්න මේක අපි කිව්වොත් දැන් යම් කිසි කෙනෙකුට තමන්ගේ දරුවෝ නිතරම දකින්න ඕන නම් ඒක ටිකක් වයෝවෘද අම්මා කෙනෙකුට සංසර්ගයක් වෙන්න පුළුවන්. මැරෙන වෙලාවෙත් මතක් වෙන්නේ දරුවෝ. එහෙම වුණොත් එයාට දුගතිගාමියෙන්ද ඒක හේතුවක් වෙනවා. දැන් එක සැරයක් අර භාවනාවට ආපු තාත්තා කෙනෙක් පොත් බලන් එපා කතා කරන්න එපා කිව්වට මේ තාත්තා පොත් බලනවා හොරෙන් හොරෙන්. ඉතින් පොත් බලන්න එපා කියලා කිව්වහම මේ තාත්තා කියන අනේ ස්වාමීනි පොත් බැලුවා නෙවෙයි. මම බැලුවේ ෆොටෝ පොතක්. ඇල්බම් එකක්. අර දින 10ක ගෝයෙන් කාලකට තහනකට ගිය තාත්තා කෙනෙක්. හොරෙන් හොරෙන් ෆොටෝ පොතක් තියාගෙන බලනවා. ඉතින් අහපුවාම කියනවා මගේ මුළු බුරෝ දෙන්නෙක් ඉන්නවා මට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ. අන්න බලන්න. හිතන්න ওই මිනිස්සු මැරෙනකොට දාලා යයිද? දාලා යන්න බෑ. අන්න දස්සන සංසර්ග. සවන සංසර්ග කියන්නේ මොකද්ද? සවන සංසර්ග කියලා කියන්නේ පින්නතොනේ අහන්න බැහැ වෙනවා. තමන් ප්‍රිය කරන හඬවල් නිතරම අහන්න කැමති. දැන් මම මේ කතාව කියලා තියෙනවා අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ අර පිළිකාවට ප්‍රතිකාර ගන්න වෙලාවේ ඉතින් මමත් ධානන් වහන්සේ බලන්න. ඉතින් අපේ ලංකාවේ ප්‍රසිද්ධම පවුලක නෝන කෙනෙක් ඒ ඇන්ඩර්සන් කින් රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඉතින් බොහෝම අසාධ්‍ය මට්ටමේ හිටියේ. ඒ වෙලාවේ මහත්තයා මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ නෝනත් අහවල් කාමරේ ඉන්නවා විවේක වේලාවක පිරිත් ටිකක් කියන්න වඩින්න කියලා. ඉතින් මම පින්නතුනේ විවේක වෙලාවක් බලලා ඒ කාමරයට ගියා. යනකොට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දු හයියෙන් දාලා මේ කාමරේ. දැන් මේ මැරෙන්න ඉන්න අම්මා. මං අහුව මොකද මහත්තයා මේ සින්දු දාලා තියෙන්නේ? ඒ මහත්තයා මට කවනේ ස්වාමීන් වහන්සේ අපේ නෝනා මිල්ටන්ගේ හඬට හරිය ආසයි. එයා ඉල්ලීමක් කරා එයාගේ මරණ මංචකය දක්වාම නැරෙනකම්ම මේ සින්දු දාලා තියන්න කියලා බලන්න තමන්ගේම වල තමන් කපා ගන්න හැටි. පින්නතුල දන්නවනේ ආදිත්ත පරයාය සූත්‍රයේ හැටියට අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයේ පිළිබඳව ආස්වාද ජනකව මනෝලෝකෙක ඉන්න වෙලාවක මැරුණොත් කෙලින්ම අපායයි. කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දයේ පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මැරුණොත් කෙලින්ම අපායයි. එතකොට බලන්න පින්නතුනේ කොච්චර අනතුරක් අපිට තියෙනවද? ඉතින් මරණ මංචකේ ඉන්න කෙනෙකුට කරන්න ඕන දේවල් ගිලාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මෙතන වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. ඉතින් එහෙමනම් ඔන්න සවන සංසර්ග වලින් අයින් වෙන්න ඕන ටික ටික. ඒවා ඉතින් ක්‍රමානුකූලව අයින් වෙන්න පුළුවන්. ඊළඟට සමුල්ලාප සංසර්ග. සමුල්ලාප සංසර්ග කියන්නේ අල්ලාප තල්ලාප වලින් දැන් තමන් ප්‍රිය කරන අයත් එක්ක එකතු වෙලා හිස් වචන කතා කරනවා. අන්න ඒවත් අඩු කරගන්න ඕන. ඊළඟට පින්නතුනේ සම්භෝග සංසංග. සම්භෝග සංසංග කියලා කියන්නේ දැන් අපට හම්බෙනවනේ ඔය අපේ ගොඩාක් හිතවත් අයගෙන් අපිට ආදරය කරන අයගෙන් තෑගි භෝග. ඔය තෑගි භෝග හම්බෙනකොට තෑගි භෝග ලබා ගන්න එපා කියලා නෙවෙයි මම මේ කියන්නේ. තමන්ගේ දරුවෝ නැත්තම් නොයෙක් දෙනා තෑගි භෝග අපට දෙනවනේ. ඒ තෑගි භෝග වලට අනවශ්‍ය වටිනාකමක් දෙන්න එපා. දැන් තෑගි භෝග හම්බුනාම බාහිර ගන්න ඒවා පාවිච්චි කරන්න. අනේ මේක අහවලානේ දුන්නේ කියලා ඒකට අනවශ්‍ය වටිනාකමක් දුන්නාම පින්නොතුනි වෙන්නේ මොකද? එතන සංසර්ගයක් වෙනවා. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. දැන් බලන්න දැන් අපි හිතමු කවුරු හරි අම්මා කෙනෙක් තමන්ගේ මහත්තයා දැන් මිය පරලෝ ගිහිල්ලා. එයා මුලින්ම හම්බෙච්ච වෙලාවේ මොන හරි ආභරණයක් දෙනවා. අපි හිතමු වලල්ලක් නැත්නම් මාලයක් මොන හරි දෙයක් දෙනවා කියලා හිතන්නකෝ. මේ දීපු දේ හැමදාම අතට අරගෙන අනේ මේක මහත්ය දීපු තෑග්ග කෙනෙක් කියලා මේක පරිසම් කරනවා මේක පිහදනවා මේක ආයතනපත් කරනවා මැරිච්ච ගමන් එන්නේ එතෙන්ට එහෙමනම් පින්නතුණු තෑගි භෝග කියන දේවල් ඇත්තටම මේ කෙනෙක් දැන් ඉස්සර ඉඳලම පැරණි කාලේ ඉඳලාම දෙන්නේ යාළු වුණාම ඉස්සෙල්ලාම තෑගි භෝග දෙන්නේ මොකද? ඒ සම්බන්ධය තවත් තර කරගන්න. ඒකට තෑගි භෝග දෙන්නේ. ඉතින් එහෙනම් තෑගි භෝග ලැබුණට කමන්නේ ඒවා පාවිච්චි කරන්න. ඒකට අනවශ්‍ය වටිනාකමක් දෙන්න ගියාම මොකද වෙන්නේ? ඒක සංසර්ගයක් වෙනවා. මේක අපි හොඳටම තේරුම් ගන්න ඕන එකක්. දැන් බලන්න ස්වාමීන් වහන්සේ නමක් තමන් පාවිච්චි කරන සිවුරට ලැබිච්ච තෑග්ගක් ඒ සිවුරක් හම්බුනේ. මේ සිවුරට ආසාවෙන් ඉඳලා සිවුරම මැක්කෙක් වෙලා තියෙනවා. එහෙමනම් මේ ඇත්තන්ට නේද? ලැබිච්ච තෑගි භෝග අරක මේක කියලා ඔහේ අපි හංගගෙන ඉන්න ඒවා එහෙම කරන්න යන්න එපා. තෑගි හම්බුනොත් ඒවා පාවිච්චි කරන්න. එහෙම නැති වුණොත් පින්නතුනේ මේක ලොකු අනතුරක් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ තෑගි වල තියෙන භයානකම මම මතක් වෙන්න පුංචි කතාවක් කියන්නම්. විසුද්ධි මාර්ගයේ මේක සඳහන් වෙන කතාවක්. අපේ ලංකාවේ එක පොඩි හාමුදුරු කෙනෙක් පින්නතුනේ අනුරාධපුර යුගයේ පින්නපාත වැඩියා. පින්නපාත වැඩිහාම එක දායක මහත්කෙකුට හිතුණා නේ මේ ස්වාමීන් වහන්සේලාට දානේ හම්බෙන්නේ නිවිච්ච දානනේ. මම රස්නේට දාන දෙන්න ඕනේ කියලා හැලිවලම් පිටින්ම එළියට ගෙනලා දාන බෙදුවා. දැන් මේ හාමුදුරුන්ගේ අත බොහොම සියුමෙලි අතක්. මොකද පුංචි කෙනෙක් නේ. යකඩ පාත්‍රයට දාන බෙදුවාම පින්නතුනේ දැන් අත පිච්චෙනවා. මේ හාමුදුරුවෝ දැන් එක අතකින් අනිත් අතට දානවා, මේ අතින් අනිත් අතට දානවා, දැන් පාත්‍රේ උඩ දානවා. ඒ වෙලාවේ එතනට ආව සිල්මෑණි කෙනෙක්. ඒ කාලේ භික්ෂුනි ශාසනය තිබුණා. එයාටත් අවුරුදු 7යි වයස. මේ සිල්මෑණිය මොකද කරේ? තමන්ගේ තිබිච්ච පාත්‍ර තැටිය දුන්නා. මේ පාත්‍ර යටින් තියාගන්න. ඉතින් මේ භික්ෂුව පින්න පාත කරගෙන ගියා. ඉතින් මේ දෙන්නා පින්නතුනේ අවුරුදු 60කින් පස්සේ රුවන්වැලි සෑමලුවේදී මුණ ගැහුණා. මහා සෑයේදී. අර භික්ෂුණියට එතකොට අවුරුදු 67යි. භික්ෂුවටත් 67යි. ඉතින් අර භික්ෂුවනේ අඳුරගත්ත මම මේ පැටිය දීපු හාමුදුරු නේද මේ කියලා. hina වෙලා ළඟට ගිහිල්ලා ඇව්වා මාව මතකද කියලා. භික්ෂුන් වහන්සේත් අඳුරගත්තා ඔව් මට හැමදාම දානේ වන්දනකට මතක් වෙනවා කිව්වා. ඒ තෑග්ග ළඟනේ. <laughs> මොකද වුනේ? මේ කතාව පින්නතුනේ දිගදුර ගියා අවුරුදු 67 දී මේ දෙන්නම උපයදු උපයදුණා. සිවුරු ඇටලා ගියා. අන්න බලන්න තෑගිවල තියෙන භයානකකම්. ඉතින් එහෙමනම් තෑගි භෝග හම්බුනහම පාවිච්චි කරන්ද ඒවට අනවශ්‍ය වටිනාකමක් දෙන්න එපා. මේක තමයි සම්භෝග සංසංග කියලා කියන්නේ. ඊළඟට පින්න තුනේ අවසානක තමයි කාය සංසංග. ඉතින් මෙතනින් තමයි මේවා නවතින්නේ. එහෙනම් සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕනේ සතුටෙන් නැරෙන්න. අවසාන එක තමයි ප්‍රපංච රාමෝහෝති. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දික්ඨිමාන. මේ තණ්හා දික්ඨිමාන ටික ටික අඩු කරගන්න ඕන. දැන් තණ්හාව කිව්වහම ගොඩාක් අය හිත යන්නේ ලේසි වැඩක් නෙවෙයි එහෙනම් සතුටෙන් මැරෙනවා කියන එකත් කොහොමද අපි තණ්හාව නැති කරන්නේ කියලා. මෙතන කියන්නේ පින්නතුනේ සාමුලින්ම තෘෂ්ණාව නෙවෙයි. මෙතන කියන්නේ අවශ්‍යතාවයේ දැනගෙන දේවල් භාවිතා කරන්න ඕන. අන්න ඒක හරියම වැදගත්. මෑත කාලෙක අපිට ආරංචි වුණා ඔය ලොකු ස්වාමීන් වහන්සේලා මහා නායක ස්වාමීන් වහන්සේලා ධර්මදර ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන්න හේතුව මොකද්ද? ආසන්නම හේතුව තමයි අවශ්‍යතාවයේ සලකලා දේවල් පාවිච්චි කරන්න බැරි කම. මේක හොඳට හිතට ගන්න ඕනේ. මේක හිතට ගත්තේ නැත්නම් පින්නතන සුගතිගාමීන්ට ටිකක් අමාරුයි. තථාගත ධර්මය කියලා කියන්නේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් මේ අත්තන්ට මේ ගේ ජීවිත ගත කරන්න කොහොම සන්තෝෂයෙන් පුළුවන් කතාට බඳින්න පුළුවන් වාහන ගන්න පුළුවන්, ගෙවල් හදන්න පුළුවන්, බොහොම හොඳට ඉන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ අවශ්‍යතාවයේ දැනගෙන දේවල් පාවිච්චි කරන්න ඕනේ. අවශ්‍යතාවය දැනගෙන කියලා කියන්නේ මේකයි. පින්නතුනේ දැන් අපි ගයක් හදාගත්තා. කමන්නේ ලස්සන ගයක්. අපිට වරදින්නේ මැරෙනකොට අර ගෙට බැඳෙනවා ගේ අරගෙන යන්නයි කල්පනාව. අන්න අවශ්‍යතාවය දැනගෙන නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ. වාහනයක් අරගෙන පැද්දට කමන්නේ හැබැයි තේරුම් ගන්න ඕනේ යකඩ කොට කරේ තියාගෙන මැරෙනකොට යන්නේ නැහැ කියලා. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මෙන්න මේ අවශ්‍යතාවය සලකලා ජීවත් වුණොත් අපිට ඒකාන්තයෙන්ම සුගතිගාම වෙනවා කියන එක බොහෝම පහසුවෙන් කරන්න පුළුවන්. ඒකයි මෙතන තණ්හාව කියලා කිව්වේ. දිට්ඨි කියලා කිව්වේ මිත්‍යා දෘෂ්ටි අඩු කරගන්න ඕනේ. ඒකට ඉතින් හොඳට බණහන්න ඕනේ. ඉතින් හැබැයි ඉතින් මේ බණහනකොට අද ඉතින් අන්තර්ජාලයේ තියෙන සමහර දේශනා අහනකොට ටිකක් පරිසම් වෙන්නත් ඕන. ඊළඟට පින්නතුනේ මාන්නය. පුළුවන් තරම් අනතිමානී වෙන්නට ඕන සන්තෝෂෙන් මැරෙන්න. එහෙමනම් මේ මරණ සතිය පිළිබඳවයි අපි විශේෂයෙන් මරණය ගැනයි මේ දේශනාව සිද්ධ කරේ. එහෙමනම් මේ පින්වත් හැම කෙනෙක්ම හිතට ගන්න සුගතිගාමි වෙන්නත් ඇත්තම සතුටෙන් මැරෙන්නත් අපි දැන් මේ දේශනාව තුළ අන්තිම අවස්ථාවේ කරුණු ටිකක් ඉගෙන ගත්තා. ඒ වගේම අපේ නිවනම සාක්ෂාත් කරගන්න අපේ අවසාන ඉලක්කය, අපේ ඒකායන ඉලක්කය සපුරා ගන්නට